ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණගරුක පින්නතුනි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව උදෑසන විකාශනය කරනු ලබන මෙම දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කරන අපේ ගරුතර මහා සංඝ රත්නය මෙහෙණින් වහන්සේලා දසසිල් මාතාවන් ඒ වගේම ලංකා වාසී ලෝක වාසී බෞද්ධ අබෞද්ධ පෙන්නතුනේ දායකත්වයන් අරගෙන මේ මැදිරියේ තැම්පත් ඉන්න පින්නතුන් වගේම තමන්ගේ නිවස තුල ආයතනය තුල මේ ධහම ශ්‍රවණය කරන අපි හැම කෙනෙකුගේම අරමුණ අභිප්‍රාය බවට පත් වෙන්නේ මෙලව ඊටාම යහපත් සාධාරණ යුක්තිගරුක ජීවිත ගත කරලා සාංශාරික භව ගමනේ මේ කෙලවර නිවන සාක්ෂාත් කර ගැනීම ඒ වෙනුවෙන් ආධ්‍යාත්මය සකස ගන්නවා කියන අරමුණිනුයි මේ උදෑසන මෙයත් ධර්ම ශ්‍රවණය කරන්නේ. පින්තුනි මම මාත්‍රිකා කරපු ගාතාව ධම්මපදේ මග්ග කියන වර්ගයට එම නැත්තම් මාර්ග වර්ගයට අයිති ගාතාවක්. ධම්මපදේ වර්ග 26ක් තියෙනවා. ගාථා 423ක් තියෙනවා. බෞද්ධයාගේ අත්පොත හැටියටයි අපි ධම්මපදය සලකන්නේ. ඒ වර්ග 26 අතර එක වර්ගයක් තමයි මග්ග එහෙම නැත්නම් මාර්ග. සාමාන්‍ය ජීවිතයේදී බුදුදහමේ පැහැදිලි කරන්නේ මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පින්නතුනි ප්‍රකෘතිපතය අනික තමයි ආර්යපතය. ප්‍රකෘතිපතය කියලා කියන්නේ අපේ නිවසට එන මග අපේ පන්සලට එන මග ඔබේ ආයතනයට යන මග ඔබ දන්නවා අද දවසේ මේ මැදිරියට පැමිණිච්ච ඇත්තෝ ගුවන් විදුලි සංස්ථාවට එන මාර්ගය දන්නවා දැකලා පුරුදුයි පියවිය හැට පේනවා ඒක තමයි ප්‍රකෘතිපතය කියන්නේ සාමාන්‍ය ජීවිතයේදී අපි දැනගන්න ඕන මාර්ගය ආර්ය පතය ආර්ය මාර්ගය ඒක සමහර විට පියවිය හැට පේන්නේ නැහැ එදිනෙදා මගතොටේදී අපිට හමු වෙන්නේ නැහැ දකින්නේ නැහැ ඒ තරම් හුරු පුරුදු නැහැ ඒ මාර්ගය තේරුම් ගන්න අවශ්‍ය ඉගැන්වීම් රාශියක් මග්ග වර්ගයේ තියෙනවා. එයින් එක ගාතාවක් තමයි අද ධර්ම දේශනාවේ මාත්‍රිකා ගාතාව. යසින්ද්‍රියානි සමතං ගතානි අස්සා යථා සාරතිනා සුදන්තා පහීන මානස්ස අනාසවස්ස දේවාපි තස්ස පිහයන්ති තාදිනෝ අශ්වය দমনය කරන්න දක්ෂ අශ්වාරෝහකයෝ අශ්ව කරත්තේ බැඳලා Taman කැමති දිශාවට අශ්ව කරත්තේ අරගෙන යනවා. ඒ වගේ කෙලෙස් ප්‍රහීන කරපු මානය පහ කරපු ඇත්තෝ ආර්ය මාර්ගයේ ගමන් කරනවා එවැනි අයට දෙවියෝ වන්දනා කරනවා දෙවියන්ගේ වැඳුම් ලබන්න සුදුසුකමක් හැටියට කෙලස් ප්‍රහීන කිරීම මානය දුරු කිරීම ආර්ය මාර්ගයේ ගමන් කිරීම හේතුවක් මේ ගාථාව බුදුහාමුදුරුව දේශනා කළේ මේ වගේම ධම්සභා මණ්ඩපයකදී ඒ ධම්සභා මණ්ඩපේ බොහෝ භික්ෂූන් වහන්සේලා ධර්ම ශ්‍රවණය කළා. භික්ෂුණීන් වහන්සේලා ධර්ම ශ්‍රවණය කළා. ගිහියැත්තෝ දෙවියෝ බ්‍රහ්මියෝ ධර්ම ශ්‍රවණය කළා. අපේ ගෙදර ධර්ම දේශනාවක් තිබුණත් අපේ ආයතනේ ධර්ම දේශනාවක් තිබුණත් අපේ ගමේ පොදු තැනක මේ බණ කිව්වා. ඒ තැන්වලට පින්නතුනේ දෙවියෝ එනවා. හැබැයි මෙහෙමයි. බණ ගෙදරක තියෙන්න ඕන ධර්ම ගෞරවය එතනදි රැකෙන්න ඕන. ස්වාමීන් වහන්සේ සාලේ බණ කියනකොට මිදුලේ එළියේ කැරම් ක්‍රීඩා, දාම් ක්‍රීඩා, කාට් කූට්ටන් සෙල්ලම් මේවා තියෙන්න බෑ. හාමුදුරුව සාලේ බණ කියනකොට කුස්සියේ කෑම කාමරේ හත්ති මුත්‍ති වලම් පිඟන් එහෙම වදින්න බෑ. ඒ වගේම හාමුදුරුව සාලේ බණ කියනකොට gedara ගෘහමූලිකතුමා හෝ gedara ඇත්තෝ ගෙදරට එන අයගේන සීනිතේ කොළ පිටි ටික ගන්න සාලෙමැදින් එහෙම යන්න බෑ. අද බන හෙට දානේ මඩු පුටු හදන අය ඉන්නවය කෑම උයන අය ඉන්නවය උදව් කරන මිනිස්සු ගොඩක් ඉන්නවය ඒ අය නිදි වරණවය අපි මත්පැන් වැනි දේවල් බිව්වේ නැති වුණත් ඒ අයට හරි දෙන්න ඕන කියලා දෙන්න බෑ එවැනි දහමට විරුද්ධ දේවල් යම් තැනක සිදු වෙන්නේ නැත්තම් එවැනි තැන් නියමම ධම් සභා මණ්ඩප එවැනි ධම්සභා මණ්ඩපයකට දෙවියෝ බණ අහන්න එනවා ඒක සාමාන්‍යයි. පින්නතුනි දෙවියෝ විතරක් නෙවෙයි දෙවියන්ගේ නායකයා සක්‍රයත් බණ අහන්න එනවා. බුදුහාමුදුරුවෝ ධර්මදේශනා කරද්දී උන්වහන්සේගෙන් නිරන්තරවම ධර්ම ශ්‍රවණය කරන්න වැඩපු හාමුදුරුවන් වහන්සේ නමක් අපේ ශාසන ඉතිහාසයේ ඉන්නවා. සමහර විට මේ අපේ පින්වත් පිරිස් උන්වහන්සේ පිළිබඳව අහලා ඇති කියවලා ඇති. ඒ තමයි මහා කත්යායන හාමුදුරුව. උන්වහන්සේ හරිම නිහතමානී හාමුදුරුව කෙනෙක්. ඒ වගේම උන්වහන්සේ හරිම ලස්සන හාමුදුරුව කෙනෙක්. උන්වහන්සේ කොච්චරනම් ලස්සනද කියලා කියනවනම් එක දවසක් කත්යායන හාමුදුරුව පින්ඩ පාතේ වඩිනු. කත්යායන හාමුදුරුව පින්ඩ පාතේ වඩිද්දී සෝරෙය්‍ය බමුණා තමන්ගේ මිත්‍ර බමුණෙක් එක්ක නාන්න යනවා. සෝරෙය්‍ය බමුණා මිත්‍ර බමුණෙක් එක්ක නාන්න යද්දී සූර්ය කල්පනා කරනවා කත්යායන හාමුදුරුව දැකලා මගේ බිරිඳගේ හැමේ පාට මේ හාමුදුරුවන්ගේ හැමේ පාට වුණා මගේ බිරිඳ මේ හාමුදුරුව වගේ වුණා මේ හාමුදුරුව මගේ බිරිඳ වුණා එහෙම කල්පනා කරනකොට සෝරියගේ පිරිමි ආත්ම භාවය අතුරුදහන් වෙලා සෝරිය කාන්තාවක් වුණා කියලයි බණ පොතේ කියන්නේ. ඒක පින්නතනේ සාමාන්‍යයි. මොකද සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. කාමය හරි රාගය හරි තියෙන වස්තුව තුල නෙමෙයි පුද්ගලයාගේ හිත තුල. කත්යායන හාමුදුරෝ දැකපු අනිද්දායක මහත්මියෙකුට නොහිතිච්ච සිතුවිල්ලක් සෝරියට සිතුණා. කත්යායන හාමුදුරුවෝ දැකලා අන්‍ය දායකව කල්පනා නොකරපු කල්පනාව සෝරියට තිබ්බා. කත්යායන හාමුදුරුවෝ දැකපු අන්‍ය දායක මහත්තුරු නොපතපු පතුමා සෝරිය පතුවා. එතකොට ඒ නරක සිතුවිල්ල හිත කැතයි. ඒ කැත හිත නිසා ඔව් පිරිමි බවට නුසුදුසු බව ඒත්තු ගිහිල්ලා ඒ ලිංග විපර්යාසයකට භාජනය වුණා කියලයි අටුවාවේ කියන්නේ. පින්නතුනේ එක දවසක් සක්‍රයා ධර්ම ශ්‍රවණය කරන්න කියලා ධම්සභා මණ්ඩපයට වැඩම කරලා ධම්සභා මණ්ඩපයට ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ධම්සභා ආසනයේ වැඩ ඉන්න උන්වහන්සේට පසඟ පිහිටුවල වැන්දා. පසඟ කියන්නේ පින්නතුනි දෙදෙන හිසයි දෙවල මිතයි බිම වදින්න වඳිනු. නැවෙන්න අපහසුාවක් නැත්තම් පහත් වෙන්න අමාරුවක් නැත්තම් එතන මඩ ගොඩක් වතුර වලක් නොවෙනව නම් නියම වන්දනය තමයි පසඟ පිහිටවල වඳිනව කියන්නේ. භික්ෂුවට විතරක් නෙවෙයි දරුවෝ දෙමව්පියන්ට දරුවෝ ගුරුවරුන්ට වැඳගත් එහෙමයි වඳින්න ඕන. ඒ වැඳීම ඇතුළේ ලොකු ගෞරවයක් තියෙනවා. ලබන කෙනා නෙමෙයි වඳින කෙනාටයි ඒකේ ආනිසංස තියෙන්නේ. සක්‍රියා පසංග පිහිටුවලයි වැන්නේ. වැඳලා තමන් ඉන්න ආසනය සමීපෙදිම අනිත් හාමුදුරුවන්ට හිටගෙන වන්දනා කළා. හිතගෙන වන්දනා කරලා තමන්ට નિયમિત ආසනයේ ගිහිල්ලා වාඩි වුණා. වාඩි වෙලා කල්පනා කරනවා වෙනදනම් බණ කියනකොට බණ අහන්න කත්යායන හාමුදුරුවෝ නොවරදවාම වඩිනු. හැබැයි තාම අද දවසේ මගේ ආර්ය පුත්‍රයන් වහන්සේ කත්යායන හාමුදුරුවෝ ධර්ම ශ්‍රවණයට වැඩම කළේ නැහැ. මගේ ආර්යයන් වහන්සේ තාම ප්‍රමාද ඇයි තාම ප්‍රමාදයෙන් යුක්ත ඇයි කියලා සක්‍රිය හිතන. එහෙම හිතනකොට අවන්ති ජනපදයේ වැඩ හිටපු මහා කත්යායන හාමුදුරුව ධම්සභා මණ්ඩපයට වැඩම කරලා වැඩ හිටියා. සක්‍රියාට ලොකු සතුටක්. දැන් අපිට වුණත් එහෙමනේ. දුරු රටක වෙන රටක ඈත පළාතක ඉඳලා අපි හිතපු අපි පතපු කෙනෙක් අපි කල්පනා කරපු වෙලාවකදී අපි ළඟට ආවොත් ඒදී අපි තුල තියෙන සතුට ඇතැම් විට වචන වලින් ප්‍රකාශ කරන්න බෑ සක්‍රයත් එහෙමයි සක්‍රය මහා කත්යායන හාමුදුරුව වැඩම කළාම උන්වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේගේ පාද අල්ලලා පාද පිරිමැදලා පාද අත ගාලා වැන්දා. ඔතන ඉන්නවා පින්නතුනේ පු탁ජන හාමුදුරුවෝ. හැමතැනම පු탁ජන ඇත්තෝ ඉන්නවනේ. පු탁ජන බවට ගිහිද පැවිදි කියලා ભેදයක් නෑ. පු탁ජන හාමුදුරුවෝ එකිනෙකත් එක්ක කල්පනා කරනවා කෙනෙක්ත් එක්ක කතා කරනවා. ශාක්‍රයත් මහ පුදුම කෙනෙක්. එයත් දැන් වඳින්නේ මූණ බලලා. බලන්නකො බුදුහාමුදුරන්ට පසඟ පිටවල වැන්දා. අපිට හිටගෙන නිකම්ම වැන්දා. කත්යායන හාමුදුරුව ආවහම පාද අල්ලලා පාද පිරිමැදලා බලන්නකො වැඳපු ලස්සන කියලා කතා කරා. මේක බුදුහාමුදුරුවන්ට ඇහුණාම බුදුහාමුදුරුව මහා සංඝරත්න මහා සංඝරත්නයට දේශනා කරනවා මහණෙනි එහෙම කියන්න එපා. මගේ ආර්යයන් වහන්සේ වැඳුම් ලබන්න සුදුසුයි වන්දනයට සුදුසුයි මූණ බලල නෙමේ සක්‍රය වැන්දේ ඒ වැඳුමට සුදුසු නිසයි වැන්නේ යස් ඉන්ද්‍රියානි සමතංගතානි අස්සා යතා සාරතිනා සුදන්තා පහීන මානස අනාසවස් දේවා පිතස්ස පිය යන්ති තාදිසෝ මහණෙනි මේ වන්දනා කලේ උන්වහන්සේ කෙලෙස් ප්‍රහීන කළා මානය පහ කළා ආර්ය මාර්ගයේ ගමන් කළා ඒ නිසයි වැන්දි සාමාන්‍යයෙන් පින්නතුනේ අපේ ආගම දහම මොකක් වුණත් අපි දන්නවා අපි වැඳුම් ලබන්නට නම් ගෞරව ලබන්නට නම් වැඳුම් ලබන්න ගෞරව ලබන්න සුදුසුකම් අපි විසින් හදා ගන්න ඕන ගෞරව ලැබෙන විදියට අපි අඳින්න පළඳින්න ඕන වයසට ගැලපෙන්න ගෞරව ලැබෙන විදියට අපි කතා බහ කරන්න ඕන තනතුරු වලට තානාන්තර වලට ගැළපෙන විදියට එවැගේම ගෞරව ලැබෙන විදියට ජීවන වෘතියෙන් තෝරගන්න ඕන ගෞරව ලැබෙන විදියට තමන්ගේ අවතුම් පැවතුම් හදා ගන්න ඕන එහෙම වුණාම තමයි ගෞරවයන් ලැබෙන්නේ. ගෞරවයන් අපේක්ෂා කළාට ගෞරවයන් ලබන ජීවිත ගත කරන්නේ නැත්නම් ඒ ඇත්තෝ ගෞරව අපේක්ෂා කරන එක සාධාරණ නැහැ. අපේ සමාජවල පින්නතුනේ ලොකු දුර්වලකමක් තියෙනවා. අපි ඒක සාකච්ඡා කරන්න ඕන. ඇතැම් විට ගෞරව ලබන්න සුදුසුකම් නැති වුණාට සමහර ඇත්තෝ ගෞරව නම්බුනාම ධන මුදල බලය පාවිච්චි කරලා ආරෝපණය කරගන්නවා. එම තියෙනවනේ. ආරෝපණය කරගත් වටිනකම් සමහර මිනිසුන් තුල තියෙනවා. ඇත්තට මේ මිනිස්යා තුලේ වටිනකම නැහැ. හැබැයි ඉතින් පුහු ආරෝපණය කරගෙන තියෙන මා තුල මේ වටිනකම් තියෙනවා. ඒ නිසා මුදල් පාවිච්චි කළාම ඒ අයට තනතුරු තානාන්තර දෙනවා. ඔය අපේ රටවල් වලත් තියෙනවා දේශබන්දු, දේශ ශක්ති, ලංකා පුත්‍ර, දේශ මාමක දේශ හිතයිසි ශාසන මාමක ශාසන බඳු ඇතන් සංඝ සභාවන් වලිනුත් මේ තනතුරු දෙනවා ගැටලුවක් නැහැ ඔය තනතුරු වලට සුදුසු ඇත්තෝ මේ ලෝකේ නැතුව නෙවෙයි අපේ රටවල් වලත් ඉන්නවා නමුත් පින්නතුනේ අපි නම් කල්පනා කරන්නේ ඔය තනතුරු ගත්ත හැමම තනතුරු වලට සුදුසු නැහැ සුදුසු ඇත්තොත් ඇති හැමෝම සුදුසු නැහැ දැන් දේශ බඳු කියන්නේ රටට ඥාති කියන එක. දේශ ශක්තිය කියන්නේ රටට ශක්තියක් කියන එක. දේශ මාමක කියන්නේ රටට ආදරය කියන එක. දැන් ශාසන මාමකයි කියන්නේ ශාසනට ආදරය කියන එක. ශාසන බන්දු කියන්නේ ශාසනට ඥාති කියන එක. දැන් අපි වෙන ඒවා අපි පැත්තක තිබ්බොත් අපි හිතමුකෝ දැන් ශාසන මාමක කියලා තනතුරක් කවුරු ලැබුවා කියලා. එයා බෞද්ධ කොඩියක් පළඳිනව වෙන්න පුළුවන්. එයා සිංහ කොඩියක් පළඳිනව වෙන්න පුළුවන්. එයා සුදු අඳිනව වෙන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි සාසන මාමකයි නම් අඩුම තරමේ උදේට පන්සලට ගිහිල්ලා දානේ ලැබුණද කියලා හොයන්න බලන්න ඕන. දවල්ට පන්සලට ගිහිල්ලා දානේ ලැබුණද කියලා හොයන්න බලන්න ඕනේ. සමහර ඇත්තෝ උදේට හොයන්නේ මොකද නෑ කිව්වොත් දෙන්න වෙනවා. දවල්ට හොයන්නෙත් නැහැ. නෑ කිව්වොත් දිනක රැට කෑවද බලනවා. දෙන්න ඕන නෑ. එතන වරදක් විතරයි හොයන්නේ. උපසපන් භික්ෂුවක් ශික්ෂාපද 227ක් රකින්න සමාදන් වෙනවා. වස් ශික්ෂාවත් එක්ක මේ කාලේ නම් 228යි. එතකොට මේ අත්ව හිතන්න 200ක් ශික්ෂා කැඩුනා කියලා. ඒත් 27ක් තියෙනවා වර්තමානයේ දැන් මේ වස් කාලේ 28ක් තියෙනවා 220ක් කැඩුණා කියලා හිතන්නකො ශික්ෂා ඒත් 7ක් තියෙනවා වස් කාලේ නම් 8ක් තියෙනවා ඇතැම් විට භික්ෂුවගේ වැරදි අඩුපාඩුකම් හොයන සමහර ගිහියෙකුට පන්සිල්වත් නැහැ පන්සිල්වත් නැති ගිහියෙක් භික්ෂුවගේ 227ක් සීලය පරීක්ෂා කිරීම සදාචාරාත්මක නැහැ. ඒකෙන් කියන්නේ නෑ භික්ෂුව වැරදි කරන එක හොඳයි කියලා. ඔහු කළොත් ඔහුට, ඔබ කළොත් ඔබට. ඔබ කපාගත් දේ ඔබ කරතියන් යයි, ඔහු කපාගත් දේවල් ඔහු කරතියන් යයි. ඔබ කඩපු මල් ඔබ පුදන්න, ඒ ඇත්ත කඩපු මල් ඒ ඇත්ත පුදයි. ඒක සාමාන්‍යයි. ලෝකයේ හදනවට වඩා Taman නිවැරදි වෙන එක තමයි වඩා වටින්නේ. එතකොටයි මිනිස්සුන්ට ගෞරවය කියන එක ලැබෙන්නේ. හැමතැනකම තියෙන අඩුපාඩුකම් විතරක් හොයමින් කවුරු හරි කටයුතු කළොත් ඒ ඇත්තෝ ගෞරවාන්විත ක්‍රියාවන් සිදු කළා කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. එනිසා ගෞරවය කියන එක අපේ ක්‍රියාකාරීත්වය මතයි පින්නතුනේ ලබන්න ඕන. ඊළඟ කාරණය පින්නතුනේ මේ සාමාන්‍ය වශයෙන් දෙවියෝ අපිට වන්දනා කරනවා දෙවියෝ අපෙන් බලාපොරොත්තු වෙන යමක් තියෙනවා දෙවියෝ පින්නතුනේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ පින් දෙවියෝ පින් බලාපොරොත්තු වුනහම අපි දෙවියන්ට දෙන්න ඕන පින්. දැන් පින් දෙන්න නම් අපි ළඟ පින් තියෙන්න ඕන. පින් ලැබෙන්න නම් පින් වැඩෙන ඒවා කරන්න ඕන. පින් වැඩෙන්න නම් අපේ ජීවිතේ හොඳ දේවල් කරන්න ඕන. එතකොටනේ පින් ලැබෙන්නේ. දැන් දෙවියෝ පින් ඉල්ලනකොට අපි ගිහිල්ලා පළතුරු පූජාවක් කරනවා. දෙවියෝ පින් ඉල්ලනකොට අපි පිත්තල කුකුල පහනක් ගිහිල්ලා දේවාලයට බාර කරනවා. දෙවියෝ පින් ඉල්ලද්දී අපි සාම්බ්‍රාණි කුඩු ටිකක් කබලකට දුම් කබලකට දාලා දෙවියන්ට අල්ලනවා. දැන් දෙවියෝ ඉල්ලන්නේ පින් අපි භෞතික යමක් දෙනවා. මේ ලෝකේ පින්නතුනි ඔබ දන්නවා ඉල්ලුමට අනුව තමයි සැපයුම. ඉල්ලුමට අනුව සැපයුම ලබලා දුන්නොත් විතරයි එතන ප්‍රතිලාභ තියෙන්නේ. ඉල්ලුම එකක් සැපයන්නේ තවත් එකක් නම් එතන ප්‍රතිලාභ නැහැ. දැන් මේ වස් කාලේ. දැන් වස් කාලේ අවසන් වුණාම උපසපන් භික්ෂුවකට තියෙනවා ලාභයක් ඒ තමයි කටින වස්ත්‍රය දරලා මාස 3ක් ඉස්සරහට ඊළඟ ඍතුව දක්වා අනා අගෞරවයෙන් කරන ආරාධනා පිළිගන්න පුළුවන්. ඒ කියන්නේ ඝන භෝජන ශික්ෂාව ඛණ්ඩනය කළාට ඒක පවක් නෙවෙයි, ඇවතක් නෙවෙයි. භික්ෂුවට අවශ්‍ය ආහාරයක් දායකයන්ට කියලා උයවගෙන වළඳන්න පුළුවන්. ඒක ඇවතක් නෙවෙයි. දැන් උපාසක අම්මා මං වස්ත්‍රයක් දරලා ඉන්නේ. හෙට උදේ දානෙට දානේ බාජර ටික ගෙනියන්න කියලා පන්සලට එනවා මම උපාසකම්මට කියන උපාසකම්මේ වස්තුම් මාසන ඇඹරැල්ල මාළු වැළඳුවා සෝය වැළඳුවා වම්බුටු මෝජි හැම දානිකම තිබ්බා මැලේ අච්චාරු හැම තැනකම තිබ්බා මේව නැතුව දාන ගේනවා නම් හොඳයි කියලා උපාසකම්මත් හොඳයි හාමුදුරනේ කියලා දානේ භාජන ටිකක් තරම් ගෙදර ගිහිල්ලා උදේ දාන ගේනවා කොහොමද දාන්නේ කියන්නේ. මං එපා කියපු එළවලු හතර හොඳට උයලා දාන්න යනවා. මට උපාසකම්මත් එක තරහක්වත් අමනාපයක්වත් කේන්තියක්වත් නැහැ. Tamanට කන්න තිබුණ දරුවන්ට දෙන්න තිබුණ බෙහෙත් ටික ගන්න තිබ්බ සල්ලි මුදල තමයි මේ දානේ බවට පත් කළේ. හැබැයි මට මහ ලොකු ප්‍රසාදිකුත් නැහැ. දෙවියන්ටත් පින්නතුනේ වගේ. දෙවියන්ට ඔබ පළතුරු දුන්නට අප්‍රසාදයක් නැහැ. හැබැයි මහ ලොකු ප්‍රසාදෙකුත් නැහැ. පිත්තල කුකුල පහනක් දුන්නට ගැටලුවක් නැහැ. කපු මහත්තයා ඉන්නවා, බාරකාර ඇත්තෝ ඉන්නවා. ඒ නිසා පිත්තල බඩු දුන්නට ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් දෙවියෝ මහ ලොකු ප්‍රසාදයක් නැහැ. ඔබටත් හුස්ම ගන්න පුළුවන් සීමාවක දුම් ටිකක් ඇල්ලුවට කමක් නැහැ. හැබැයි ඔබටත් ඒ දුම් ටික වැදුනම හුස්ම ගන්න පුළුවන් වෙන්න ඕන. දෙවියෝ එහෙම අමනාප නැහැ. මහලොකු මනාපෙකුත් නැහැ. දැන් පහුගිය දවස්වල ප්‍රශ්නයක් තිබුණා කතරගම දේවාලේ ලංකා ඉතිහාසයේ පළමු වරට උදෑසන පූජාව තිබ්බේ නැහැ කියලා. එතන ප්‍රශ්නයක් කියන්නේ අපු මහත්තුරුත් ඒ නිලමෙතුමත් බස්නායක නිලමෙතුමත් අතර යතුරක් නිසා හටගත්ත ප්‍රශ්නයක්. එතකොට දේවාල උදේ පූජාව තිබ්බද නැද්ද කියන එක වැදගත් නැහැ. දෙවියෝ අකමැති දේවල් එළියේ ඉන්න ඇත්තෝ කරනවා නම් කබු මහත්තුරු නිලමෙලා දෙවියෝ අකමැති විදියට නම් හැසිරෙන්නේ ජීවන වෘත්තියෙන් ජීවන රැකියාව හැටියට ඒක පාවිච්චි කරනවා නම් එවැනි තැන්වල දෙවියෝ ඉන්නවද නැද්ද කියන එක පිළිබඳව අපි නැවත කල්පනා කරන්න ඕන කමක් තියෙනවා. දෙවියෝ විතරක් නෙමෙයි පින්නතුනේ දෙවියන්ගේ නායකයාත් අපිට වන්දනා කරන සක්‍රයා දෙවියන්ගේ නායකයා සක්‍රයා අපිට වන්දනා කරන සක්‍රයා අපිට වන්දනා කරන තැන් තුනක් සංයුත්ත නිකායේ සක්ක සංයුත්තේ පින්නතුණි තියෙනවා සංයුත්ත නිකායේ සක්ක සංයුත්තේ දෙවියෝ අපිට වන්දනා කරන අවස්ථා තුනක් පිළිබඳව සඳහන් වෙනවා. විශේෂයෙන්ම සක්ක දැන් සක්‍රියා කියලා කියන්නේ සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් අමුතු තාලේ අමුතු කෙනෙක් වෙන්න ඇතිනේ සක්‍රිය කියන්නේ. නෑ සක්‍රිය කියන්නේ අපි වගේම කෙනෙක්. සක්‍රිය කියලා කියන්නේ මග මානවක. මග මානවක මොනවද කළේ? මග මානවක අමුතු දෙයක් කළේ නෑ. මග මානවක කළේ ඒ දඬු පාලම් හැදුවා, ලිම් පොකුණු හැදුවා, ඇල මාර්ග හැදුවා. ඒ වගේම ගස් කොළන් හිටෙව්වා. ඒ වගේම මේ ලෝකේ මිනිසුන්ගේ ජීවත් වීමට අවශ්‍ය යහපත් ක්‍රියාමාර්ගය තුමා තෝරගත්තා. එතුමා තෙසත්ත්‍ය ඥාන පූජා කළේ නැහැ. අටවිසි බුද්ධ පූජා කළේ නැහැ. සත්බුදු වන්දනා පින්කම් කළේ නැහැ. පිච්ච මල්, අරලිය මල්, දාස් පෙතිය මල්, විවිධාකාරයේ මල් පූජාවන් එතුමා මූලික වෙලා කළේ නේ. එවැගේම එතුමා රුවන්වැලි සෑය අටපිරිකරලින් වහන්න කටයුතු කළේ නෑ ගුවනින් මල්ලිස්සේ නෑ මංගල මහසෑයට පළතුරු එතුමා දුන්නේ නෑ එතකොට අපිට හිතෙන්න පුළුවන් කප්පුකක්වත් පූජා කරපු නැති මඟ කොහොමද දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පන්නය පින්නද එවැනි පින්කම් ශ්‍රද්ධාව වැඩෙන්න කලාට ගැටලුවක් නෑ නමුත් බුදුදහම කියන්නේ එබ්බෙන්නි පූජාවන් නෙවෙයි. අපේ පැවැත්ම අනිත් මිනිස්යාගේ යහපත වෙනුවෙන් සමාජ යහපත වෙනුවෙන් දැන් gedara එකතු වෙන කැලිකසල ටික නියමාකාරයෙන් බැහැර කරන්නේ බැරුව ඒ ටික ප්‍රතිචක්‍රීකරණය කරගන්න බැරුව ඒ කුණු රොඩු ටික අනිත් මිනිස්සුන්ගේ වත්තට ගිහිල්ලා දාලා අනිත් මිනිස්සු ඉන්න මේ භූමියකට ගිහින් දාලා Tamange කැලිකසල ටික නිසි ආකාරයෙන් බැහැර කරගන්න බැරි මිනිස්සු කොහොමද දිව්‍ය ලෝකයන්නේ? ඒක එහෙම වෙන්නේ නැහැ. Taman අතින් වෙන්න ඕන යහපත් දේවල් තියෙද්දි අයහපත් දේවල් සමාජගත කරන මිනිස්සුන්ට දිව්‍ය සම්පත් නැහැ. සත්‍ය හොඳම උදාහරණය. මග මානවකයා දිව්‍ය ලෝකයන් මෙහිම පින්කම් කරනවා. මහාලිය කියන මහාලිය කියන ලිච්ඡවි රජතුමා වරක් බුදුහාමුදුරන්ගෙන් අහන බුදුහාමුදුරනේ සත්‍ය සත්‍ය කියලා කිව්වට සත්‍ය දැකපු කෙනෙක් නැහනේ. සත්‍ය වෙන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් නැහනේ කියලා. බුදුහාමුදුරෝ දේශනා කරන මහාලියට මහාලිය සක්ක කියන්නේ සකසලා පින්කම් කළා. සක්ක කියන්නේ සකසලා දන් දුන්නා. අපි යමක් කරනකොට සකසලයි කරන්න ඕන. ආවට ගියාට ඕනවට එපාවට කරන්නම් වාලේ ඇපෙන් ගැලවෙන්න නොකලහම හොඳ නෑ කියලා හිතලා මේ ජීවිතව මමත් පින්කමක් කළා කියලා කල්පනා කරන්න පින්කම් කළ යුතු නෑ. එහෙම පින්කම් පින්කම් හැටියට අපි කල්පනා කරන්නේ නෑ. ඒ ආත්ම වංචාව සහිත දේවල්. ගම්වල එවැනි පින්කම් කියන්නේ අර එපා වාහෙට හොදි බෙදුවා වගේ කියලා. වාහි කියලා කියන්නේ බිරිඳ ගෙනන් සැමියා. බිරිඳ අමනාප වෙච්ච දවසට කැම පිඟාන අපිලි වෙලයි. වෙනද බතුයි හොදී නම් එදාට හොදී බතුයි. සැමියට පිඟානේ කන්න බෑ මොකද බත්තට පාවෙනවා. එපා වාහෙට හොදි බෙදුවා. එබැනි තේරුමක් නැති ආත්ම වංචාවන් සහිත පින්කම් සකසලා නම් සකසලා නොවනවා නම් කරන්නේ ඒවා සක්‍ර භවය, දිව්‍ය භවය ලබන්න හේතු වෙන දේවල් නෙමෙයි. අර එක උපදේශ කතාවක් වෙන අපි කොච්චර තම තමන්ට අවංක වෙන්න ඕනද කියන අවස්ථාව පැහැදිලි කරන්නේ එක මූර්ති ශිල්පියෙක්. පිළිමයක් අඹනවා ඒක දේව පිළිමයක්. ඒ පිළිමය අඹලා පැත්තක තියලා ඒ වගේම තව පිළිමයක් ඒ මූර්ති ශිල්පියා විසින් අඹනවා. ඔතනට එනවා එක මිනිහෙක් ඇවිල්ලා අහනවා මේ මූර්ති ශිල්පියාගෙන් ඇයි ඔබ එක වගේ පිළිම දෙකක් අඹන්නේ? එකක් ඔබ අඹලා තියෙනවා නැවත එකක් ඇයි අඹන්නේ? ඒ පිළිම අඹල ඉවර වුණාම මගේ අතින් අත්වැරද්දක් වෙලා ඒ දෙවියන්ගේ නහය ළඟ පුංචි සීරීමක් ඇති වුණා. එතකොට අර මිනිස්සයා මූර්ති ශිල්පියාට කියනවා ඒ සීරීම පේන්නේ නැහනේ. ඒනතත් මේ පිළිමේ අඩි 15ක් විතර උසයි. අඩි 15ක් විතර උස පිළිමේ හිටවුවාම කෙලින් කළාම ওই සීරීම අනිත් අයට පේන්නේ නැහැනේ අපරාධිනවා තව පිළිමයක් අඹන්නේ. නෑ. අනිත් අයට පෙවුනේ නැති වුණාට දෙවියන්ගේ නහයේ පුංචි සීරීමක් තියෙනවා කියලා මේ ලෝකෙ දෙන්නේ දන්නවා. එක්කෙනෙක් පිළිමේ අඹපු මම දන්නවා. අනික දෙවියෝ දන්නවා. ඒ නිසායි මට ඒ පිළිමය මිනිස්සුන්ට වන්දනා කරන්න තියන්න බෑ කියලා කියන. තමන් කරන ක්‍රියාව ඊටාම සාධාරණව අය අලාභයක් නොවෙන්න සිද්ධ කරන්න ඕන. මිනිස්සු දුක කියන්නේ නැතන ඒ මිනිස්සුගේ දුක අහන්න ඉන්න ඇත්තෝ අයහපත් විදියට නම් ප්‍රතිචාර දක්වන්නේ ඒක ලොකු පාපයක්. මිනිස්සු පිහිටක් හොයාගෙන තැනකට ආවහම පිහිට වෙන්නේ ඉන්න මිනිස්සු ඒ මිනිස්සුන් ආර්ථිකය හෝ වෙන යම් වාසි ප්‍රයෝජන මත ඒ දේවල් අනවශ්‍ය විදියට නම් ක්‍රියාත්මක කරන්නේ ඒක තේරුමක් නැහැ. එනිසා තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව විතරක් හොයන්නේ නැතුව තමන්ගෙන් වෙන්න ඕන යුතුයකම් පිළිබඳව අපි කල්පනා කරන්න ඕන නැත්නම් ඒක ලොකු පවක් කොච්චර අටපිරිකර පූජා කළත් කොච්චර සලු වියලා රන් වියන් තිබ්බත් Tamange කාර්ය නිවැරදිව කරන්නේ නැති මිනිස්සු අපාගත වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. යක්කඩේ ප්‍රඥාරාම හාමුදුර වන කතාවේදී කියන්නේ ඒක. මේ ලෝකේ හරියට යමක් නොකළොත් අපාගත වෙන්න තියෙන අවස්ථා හැමෝටම ඒ විදිහටම තියෙනවා. පින්නතුනේ මග මානවක සත්‍ය වුණා හොඳ පින්කම් කළා. ඒ පින්කම් දෙලව වැඩදායක පින්කම් මිනිසුන්ට අවශ්‍ය පින්කම්. මෙන්න මේ සත්‍යය අපිට වන්දනා කරනවා. මේ සත්‍යය පින්නතුනි අපිට වන්දනා කරන අවස්ථා තුනක් සංයුත්ත නිකාය සක්ක සංයුත්තේ තියෙනවා. සක්ක නමස්සන සූත්‍ර තුනක්. සක්ක කියන්නේ සක්‍රයා නමස්සන කියන්නේ වඳිනවා කියන එක. මේ සක්‍රයා අපිට වන්දනා කරනවා. පළවෙනි සක්ක නමස්සන සූත්‍රය මාතලී කියන රතාචාර්යවරයාත් එක්ක සක්‍රිය ගමනක් යනකොට මේ සක්‍රිය මනුස්ස ලෝකෙ පැත්තට හැරිලා වැන්දා. මාතලී යනවා ඇයි කියලා. සක්‍රිය කියනවා "යේ ගහට්ටා පුඤ්ඤ කරා සීලවන්තෝ උපාසකා ධම්මේන ධාරම් පෝසෙන්ති තේ නමස්සාමි මාතලී" මේ ලෝකේ යම් මිනිස්සෙක් මනුෂ ගුණධර්ම ආරක්ෂා කරමින් අඹදරුවන් පෝෂණය කරමින් ධාර්මික ජීවිත ගත කරනවා නම් ඒ මිනිස්යන්ටයි මම මේ වඳින්නේ. මෙතන පින්නතුනි වචනයක් තියෙනවා ගහට්ටා කියලා. ගහට්ටා කියන්නේ ගිහියා කියන එක. පැවිද්දෙක් වුණත් ගුණධර්ම නැත්නම් වන්දනීයට සුදුසු නැහැ. ගිහියෙක් වුණත් ಗುಣධර්ම සහිතයි නම් වැඳුම් ලබන්න සුදුසුයි. වඳින්නේ ඇඳුමට නෙවෙයි ಗುಣධර්ම වලට සීලයට. ඇඳුම මොන ආකාරයෙන් පොරවගෙන හිටියත් ඒ ඇත්ත තුල ಗುಣධර්ම සීලය නැත්තම් වැඳුම් ලබන්න සුදුසු නෑ. Tamanට ඇඳුමක් දීලා තියෙන්නේ අයහපත් දේවල් සාධාරණීකරණය කරගන්න නෙවෙයි. ඇඳුමකට හෝ තනතුරකට වරප්‍රසාදයක් බවට පත් වෙන්නේ නැහැ වැරදි කිරීම. වැරද කවුරු කළත් වරද හොඳ දේ කවුරු කළත් හොඳයි ඒක මැදහත්ව අපි දකින්න ඕන. දෙවියෝ පවා වඳින්න එහෙමයි. දෙවනි සක්ඛ නමස්සන සූත්‍රය. මාතලිය ඇහුවහම ඇයි ඔබ වහන්සේ වඳින්නේ කියලා එතකොට කියන මේ ලෝකෙ මිනිස්සු අවිද්‍යාව දුරු කරලා රාගය දුරු කරලා ද්වේෂය දුරු කරලා කටයුතු කරනවා නම් එවැනි අයට මම අවිද්‍යාව කියන්නේ නොදන්නකම. විද්‍යාව කියන්නේ පින්නතුනි දන්නකම. අවිද්‍යාව කියන්නේ මේ සම්මුතික දේවල් පරමාර්ථ හැටියට අල්ල ගන්නවා කියන එක. විද්‍යාව කියන්නේ එම නෑ කියන එක. අවිද්‍යාව කියන්නේ මේ පංචස්කන්ධය මමය මගේ කියලා ආත්ම හැටියට ගන්න. විද්‍යාව කියන්නේ එහෙම නෑ කියන එක. මේ පංචස්කන්ධය මමය මගේ කියලා ගන්න එක තරම් වරදක් නොවුනට ගත්තාම වැරදි වෙනවා. මම මගේ දරුව මගේ බිරිඳ මගේ වාහනය මගේ වස්තුව මගේ රැකියාව මගේ පක්ෂය මගේ පාට මගේ රට ඒ මෙහෙම කියලා කවුරු හරි යමක් මගේ මගේ කියලා දැඩිව අල්ලගත්තාම ඒ තුල මගේ නොවන දේවල් එක්ක ලිංගතුකම් නැති වෙනවා. මගේ දරුවෝ කිව්වා මගේ දරුවෝ රැක ගන්න අනිත් දරුවෝ විනාශ කරනවා. මගේ වස්තුව රැක ගන්න තව බොහෝ දේවල් විනාශ කරනවා. මගේ ධනෙ වැඩි කර ගන්න තව බොහෝ අනවශ්‍ය දේවල් මේ ලෝකෙ මිනිස්සු ඇයි අවිද්‍යාව. ඇතැම් විට ඔය මගේ මගේ කියපුවත් අවුරුදු 10යි 12යි ඊට පස්සේ අනුන්ගේ. අවුරුදු 10ක් 12ක් මගේ කියපු දේවල් වෙනුවෙන් කරපු නරක දේවල් තිබ්බනම් ඒව Tamanට Taman ළඟ තිබ්බේව Taman ළඟ නැහැ. අවිද්‍යාව. සම්මුතික දේ පරමාර්ථයට අල්ල ගන්න. දැන් මේ මොහොතේ ඔබ ශ්‍රාවකයෝ ශ්‍රාවිකාවෝ බණ ඉවර වෙලා 9ට නැගිට්ටාම මෙතනින් ඔබ ශ්‍රාවකයෝවත් ශ්‍රාවිකාවවත් නෙමෙයි. ඔබට තනතුරු වෙනස්. මම මේ වාඩි වෙච්ච ආසනයේ පුටුව මේක සම්මුතියක්. මේ ආසනයේ කොතනකවත් පුටුව කියලා සටහනක් නැහැ. අපි මේ පුටුව කියන්නේ අපි පුංචි කාලේ බහ තෝරනකොට අපේ අම්මා තාත්තා අපිට මේ ආසනේ හැඳින්නේ පුටුව කියලා. අපි එංගලන්තේ වගේ රටක ඉපදුනා නම් මේක පුටුව නෙවෙයි අපි කියන්නේ. මීට අවුරුදු 3ක ඉතර ඉස්සර කැලෑවිත පළින්ට කිව්ව වල්ලාලි කියලා. අද දවසේ අපි කියන්නේ වනාලි කියලා. සම්මුතිය වෙනස්. අපේ තාත්තා කඩේට ගියාම අපිට තාත්තුණාට මුදලාලි මහත්තයාට තාත්තා නෙවෙයි. මුදලාලි මහත්තයා අපේ තාත්තා හඳුන්වන්නේ පාරිභෝගිකයෙක් කියලා. තාත්තා ගෙදර එනකොට අම්මා කියන්නේ නෑනේ අන්න පුතේ පාරිභෝගික ගෙදර එනවා කියලා. ඒ නිතාත්තා සම්මුතිය වෙනස්. කෙනෙකුට සීයා කෙනෙකුට තාත්තා තව කෙනෙකුට මාම තව කෙනෙකුට දායක මහත්තයා. තව කෙනෙකුට සැමියා. තව කෙනෙකුට සහෝදරයා. වෙනස් සම්මුතිය වෙනස්. අවිද්‍යාව දුරු කළොත් දෙවියෝ කැමති. ඊළඟට ද්වේෂය. ඒක මහ අපරාධයක්. කිඹුලෙකුට අපි ගොදුරු වෙන්නේ කිඹුල් වෙන ජලාශයක. ඒ වගේම අපි කොටියෙකුට ගොදුරු වෙන්නේ කොටියෙ ඉන්න කැලේක. හැබැයි අපි මේ ලෝකේ දේශයට ගොදුරු වෙන්නේ නිශ්චිත තැන ඇත්තේ නෑ නිශ්චිත තැනක් නෑ දේශයට ගොදුරු වෙන්නේ බොහෝ තැන් අපේ ජීවිතවල තියෙනු වෙන්න පුළුවන්. දේශය පින්නතුනි මහා අපරාධයක්. ඒ වගේම තමයි ද්වේෂය අපරාධයක් රාගය ගින්න. ගින්නට හොඳ දේවලුත් පුච්චනවා නරක දේවලුත් පුච්චනවා. මේ ලෝකේ යමෙක් රාගයෙන් යුක්ත වුණොත් ඒ තුල තියෙන පරිහානියක් දෙවියෝ එකට කැමති නැහැ. මෙන්න මේ කරුණු වලින් ඉවත් වුණාම දෙවියෝ වඳිනවා. තුන්වෙනි සත්‍ය නමස්සන සූත්‍රය සත්‍යය කියනවා සුරයෝ අසුරයොත් එක්ක යුද්ධ කරනවා. සුර අසුර යුද්ධය පින්නතුනි අනාදිමත් කාලයක ඉඳලම මේ ලෝකෙ තිබ්බ දෙයක්. ඒක මේ අත්ත දන්නවා. ඒ වගේම මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා සුරයෝ අසුරයොත් එක්ක යුද්ධ කරන වගේම මේ ලෝකෙ මිනිස්සු අනිත් මිනිස්සුත් එක්ක ගැටුම් හදා ගන්නවා. මේ ලෝකෙ මිනිස්සු අනිත් මිනිස්සුත් එක්ක ගැටුම් හදාගන්න සමාජයක යමෙක් එහෙම ගැටුම් හදාගන්නේ නැත්තම් ඒ කියන්නේ පින්න තුනේ එකට එක කරන සමාජේ යමෙක් එකට එක කරන්නේ නැත්තම් එකකට එකක් කරන සමාජේ මිනිස්සු එහෙම කරන්න උත්සාහ කරන්නේ නැත්තම් බොරු කේලම් හිස් වචන පරුස වචන කියලා තමන්ගේ බඩවියත රැක ගන්න විතරක් කටයුතු කරන සමාජයක යමෙක් එහෙම නොකරනවා නම් එහෙම අයට දෙවියෝ ආශිර්වාද කරනවා. දෙවියෝ ආශිර්වාද කරන්නේ සාධාරණ දේවල් වලට මිස අසාධාරණ දේවල් වලට නෙමෙයි. මහන්සි වෙලා වැඩ කරනවා කියන එක පොදුයි. ඒක ධාර්මිකයි. ඒක ගැටලුවක් නෑ. හැබැයි දහදිය වගුරුවල මුදල් හම්බ කරන එක හොඳයි. ඒක බුද්ධහමත අනුමතයි. හැබැයි ඉතින් හොරෙකුට ගයක් ඇදුවත් දාඩිය දානවා. ඒ හොරාට දාඩිය දාන්නේ දහඩිය වගුරවන්න ඕන නිසා නෙවෙයි බයට. එම නැත්තම් ඒ වෙලාවේ තියෙන ඒ මහන්සියට. එතකොට ඒක ප්‍රඥා ගෝචර නැහැ. එවැනි ප්‍රඥා ගෝචර නොවන දෙයක් කොච්චර මහන්සි වෙලා කළත් ඒක වැඩක් නෑ. මේ ලෝකේ ගොඩක් මිනිස්සු බොහෝ දේවල් කරනවා. බැලු බැල්මට මතු පිටින් ඒවා පෙවුනට ඒවා ප්‍රඥා ගෝචර දේවල් නෙවෙයි. ඒ ප්‍රඥාවෙන් යුක්ත දේවල් නෙමෙයි. ඒවට දෙවියෝ කැමති නැහැ. දෙවියෝ කැමති කියලා කිව්වට අපිට ඕන විදිහට අපි දෙවියෝ හදාගෙන තියෙනවා අපේ සංකල්පත් එක්ක. හැබැයි දිව්‍ය ලෝකයේ එවැනි දෙයකට ඇගීමක් නැහැ. කත්යායන හාමුදුරුවෝ මේ ගුණයන් වලින් යුක්තයි ඒ නිසයි සක්‍රිය වෙන්නේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. කත්යායන හාමුදුරුවෝ පහිනමා නස්ස මානය පහ කළා. මානය අතිමානය බල්ලු බලල්ලු වඳුර වෙලා උපදින්න හේතුවක්. චුල්ලකාම විභංග සූත්‍රයේදී තෝදෙය බමුණ තමන්ගේ නිවසේ බල්ලෙක් වෙනවා. තමන්ගේ නිවසේ බල්ලෙක් බවට තෝදෙයපත් වෙන්නේ වෙන කාරණාවක් නිසා නෙමෙයි ලෝභකමත් එක්ක තිබ්බ මාන්නයක්. දැන් ගිහි වුණත් පැවිදි වුණත් පින්නතුනේ මාන්නය සුදුසු දෙයක් නෙමෙයි. අසරණ සරණ සරණංකර සංඝරාජයන් වහන්සේ තමන්ගේ ආරාමේ දොරකොඩ සටහනක් ලියනවා. උඩඟු නොව මහන කියලා. භික්ෂුවක් නම් උඩඟු වෙන්න එපා කියලා. භික්ෂුව වෙන්න පුළුවන්, ගිහියා වෙන්න පුළුවන්. අපිට ජීවිතේ උඩඟු වෙන්න කාරණා නැහැ. ධනය තිබ්බත් නැති වෙනවා, බලය තිබ්බත් නැති වෙනවා. රූපේ තිබ්බත් නැති වෙනවා වයස තිබ්බට ඒක ආය වයසට ගියාම නැති වෙනවා තනතුර තිබ්බහම විශ්‍රාම යන්න වෙනවා ජීවත් වුණාම මැරෙන්න වෙනවා එතකොට මාන්නය සුදුසු දෙයක් නෙමෙයි දැන් අර අපේ උපදේශ කතාවක තියෙනවා එක කාන්තාවක් ඇයගේ නම සුජාතා කිරිපිඩු පූජා කළ සුජාතාව නෙමෙයි මේ සුජාතාවගේ රැකියාව තමයි දෙබර කියන පළතුර කඩලා නගරෙට ගිහිල්ලා විකුණන එක. හැබැයි පෙන්න තුනේ ඇය ලස්සනයි. කර්මය ඉගෙන ගන්න තැන, කර්මය උගන්වන තැන එක ලාභයක් ගැන කියන ඒ තමයි උපදි සම්පත්තිය. කෙනෙක් උපතින් දුප්පත් වුණාට ඔහුට හෝ ඇයට ඔහුගේ හෝ ඇයගේ රූපය මත උසස් කුලයන් එක්ක ආවාහ විවාහ වෙන්න පුළුවන්. දැන් සුජාතාව ලස්සන නිසා රටේ රජතුමා ඇය අගමෙහිසිය කළා. දැන් අගමෙහිසිය වෙලා අවුරුදු 7ක් 8ක් ගියා. එක දවසක් රජතුමා තමන්ගේ පිඟානට දාගෙන දෙබර කියන පළතුර කනවා. දැන් අගමෙහිසිය වෙච්ච මේ සුජාතාව රජතුමා ළඟට ගිහිල්ලා කනට කරලා ඇහෙන නොහෙන ගානට අහනවා රජතුමනි ඔබතුමා කන ඔය රතු පාට වටකුරු ගෙඩි මොනවද කියලා රජතුමාට කේන්ති රජතුමා කියනවා පිට මතක නැද්ද කෙටි වලින් කඩලා මලු වල දාලා ඔළුව උඩ තියාගෙන නගරේ ගිහිල්ලා විකුණපු පළතුර තමයි මම මේ කන්නේ තිත මතකයක් නැද්ද මේක මම තී මේ මොහොතේ මගේ අග මෙහෙස තනතුරෙන් පහ කරනවා කියලා යවන්න හදද්දී බෝසතාණන් වහන්සේ මැදිහත් වෙලා එතනින් වැළැක්කුවා. හැබැයි මේ මොකද්ද? මාන අපි දැන් අර කියන්නේ සමහර ඇත්තෝ රට රටවල වල ගිහිල්ලා ඇවිල්ලා අහනවලුනේ අම්මගෙන් තාත්තගෙන් ඔය කටු කටු ගෙඩි මොනවද කියලා. ඉන්නකම් කෑවේ ඕවා. ඇතැම් විට බඩ පළල බැලුවොත් කොහොල්ල ගුලි ගුලි. කාපු කොස් මතක නැහැ. මේ මාන්නේ. එතකොට කත්යායන හාමුදුරුව මාන්නය පහ කළා කෙලෙස් ප්‍රහීන කළා ආර්ය මාර්ගයේ ගමන් කළා දිව්‍ය වන්දනා කළා එතකොට උන් වහන්සේට වැඳපු දෙවියෝ හෙට දවසේ අපිට වඳින්නේ නැතු ඉන්නේ නැහැ හැබැයි උන් වහන්සේ ළඟ තිබ්බ ගුණය හෙට දවසේ අද දවසේ අපි ළඟ තියෙන්න ඕන එහෙම නොවුනොත් වඳින්නේ නැහැ ඒ ගුණයන් සකස ගන්න මේ ධහම මේ දර්ශනය ඔබට මහඟෝසුවක් ඖෂධයක්ම වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරන විශේෂයෙන්ම දිව්‍යන්ත පින්දෙමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත චිරන් රක්ඛන්තු ලෝක සාසනං සතු සතු සතු තුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ කොළොන්නාව පුරාණ විහාරවාසී කොළඹ මහානාම විද්‍යාලයේ